නිමිති කරගෙන මේ සියලු දිනාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් අවබෝධයෙන් බිඳක් අපි සියලු දිනාගේ යහපත පිණිස හිතසුව පිණිස අපි දැන් තේරුම් ගන්න මහන්සි ගන්නෙ මා හිතුවා ඔබට අද කියා දෙන්න ඕන කියලා පටිච්ච සමුප්පාදය ගැන පටිච්ච සමුප්පාදය කියන්නේ අපිට අවබෝධ කරගන්න ලේසි එකක් නෙවෙයි. පටිච්ච සමුප්පාදේ අවබෝධ කරගන්න අමාරු වෙච්ච නිසායි අපි මේ සංසාරේ ඉපදීපද මෙරි මෙරි මේ යන්නේ. යම් විදියකින් අපිට අවස්ථාව ලැබුණොත් අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ ඒ උතුම් අවබෝධය අපේ ජීවිතයට ගන්න. අපට පුළුවන් වුණොත් අපගේ තියෙන සාමාන්‍ය කල්පනාව ඉක්මවා ගියපු. සාමාන්‍ය කල්පනාව විනිවිද දකින්න මේ ජීවිතය ගැන. මනුස්ස ජීවිතයේ අපේ මේ ලැබූ මේ මනුස්ස ජීවිතයේ විශේෂ එකක් වෙනවට සැකයක් නැහැ. අපේ මනුස්ස ජීවිතේ නැත්තම් විශේෂ වෙන්නේ නැහැ. අපි කවුරුත් ඉපදෙන්නේ නැහැ උපන්වා. කවුරුත් පාසල් ගියා. කවුරුත් පිම් කළා. කවුරුත් බැන්දා. කවුරුත් ගෙවල් දොරවල් හැදුවා. කවුරුත් ආච්චිලා සීලා වුණා. කවුරුත් මැරිලා ආයේ ගව දෙන්නගේ තනබුරුල්ලෙන් කිරූරන්න බලාගෙන යන පැටියෙක් වගේ ආයෙමත් උපතක් කරා යනවා. ඉතින් මේ ගමන හැමදේම අපි කරපු දේ මේ. නමුත් මිනිස් ලෝකෙදි තමයි මේ කවුරුත් කරන දේ අපිට කරන්න වෙන්නේ. සමහර විට අපි සත්තු වුණා නම් දවසම බුදි. වෙන්නේ නැද්ද? බලන්න සත්තු දිහා දැන් ওই සර්පයි දවස මොන හරි පොඩ්ඩක් කාලා දවසම බුදි. බලන්න ගවයෝ දිහා. තනකොළ ටිකක් කටට ගන්නවා දවසම ඕක බුලත් පිටිය වගේ හපහප ඉන්නවා. බලන්න බල්ලු බලල්ලු දිහා. මොන හරි කෑව දවසම බුදි. මිනිස් ලෝකෙ වැරදිච්ච අය ඔය. ඔබ කැමතිද ඔබට ওই විදිහට වරදිනවාට? ඉතින් අපේ වාසනාවට මේ මිනිස් ආයස අඩු වෙලා තිබිච්ච මේ සරාගී ලෝකයට මුලා වෙච්ච අපේ මේ ජීවිතවලට යන්තම් එළියක් ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ මොකද්ද වාසනාවකට ආරක්ෂා වෙලා තිබුණා. මේ ධර්මය ආරක්ෂා නොවෙන්නට අද අපි හිස් ලෝකයක ජීවත් වෙන්නේ. දැන් අපේ හිස් ලෝකේ අපේ හිතවල තියෙන ඒවා පින්තූර වලින් හවසට එළියට එනවා. ටීවී එකකින් බලන්න පුළුවනේ. ඒ ඔක්කොම මිනිස්සුන්ගේ හිතවල තියෙන දේවල්. එතකොට අපිට පේනවා ඇති මේ හිතවල තියෙන්නේ අවබෝධය නෙවෙයි. ඒ හිතවල තියෙන්නේ රාගයත් ද්වේෂයක් මෝහයක්. ඒවත් එක්ක විතරම ඒවත් එක්ක විතරක් අපි ඝනදිනු කර කර අපේ ජීවිතේ ගිහින් බැරි වුණාට පස්සේ අපිට ඉතුරු වෙයි අපිට වැරදිච්ච දේවල් ගැන සූකයක් විතරක්. ඉතින් මේකෙන් බේරෙන්න අපිට දුර්ලභ අපිට වචනෙන් කියන්න බැරි වචනෙන් කියන්න බැරි තරම්ම දුර්ලභ වාසනාවක් අපිට ලැබුණේ. අපි මේ අහන දේශනාව මහා නිදාන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කම්මාස ධම්ම කියන නියම් ගමේ. කුරු රට කම්මාස ධම්ම කියන නියම් ගමේ. එදා බුදුරජාණන් වහන්සේ ළඟට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වැඩම කළා. වන්දනා කරලා එකත් පස්ස වාඩි වුණා. වාඩි වෙලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හරිම ආශ්චර්යයක් මට දැනෙනවා. මට හරිම අද්භූත බවක් දැනෙනවා. මොකද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ පටිච්චසමුප්පාදය මොනතරම් ගැඹුරුද මේ පටිච්චසමුප්පාදයේ මොනතරම් ගැඹුරු අවබෝධයක් ලබා දෙන දෙයක්ද එනමුත් මට තේරෙන්නේ බොහොම ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් එකක් වගේ මට මේක තේරෙන්නේ බොහොම ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් එකක් වගේ මාහේවං ආනන්ද අවච ආනන්දේ කට ආයෝක කියන්න එපා මාහේවං ආනන්ද අවච ආයෝ කතාව කියන්න එපා ගම්බීරෝ ඡායං ආනන්ද පටිච්ච සමුප්පාදෝ ගම්බීරාව භාසෝ මේ පටිච්ච සමුප්පාද ගැඹුරුමයි අවබෝධයට දුෂ්කරමයි ගැඹුරුමයි ආනන්දේ මේ පටිච්ච සමුප්පාදයේ අවබෝධ නොවීම හේතුවෙන් නොවැටහීම හේතුවෙන් නොදැනීම හේතුවෙන් තමයි මේ ලෝක ප්‍රජාව දෙව්මිනිස් සත්ත්ව ප්‍රජාව ඒක ගොඩේ අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ ඉන්නේ. ඊළඟට අර රාපිරණ මිනිස්සුන්ගේ පෙරහංකඩ ටික වගේ ඉන්නේ. මේ මිනිස්සු ඊළඟට අවුල් වෙච්ච පිදුරු ගොඩක් වගේ, අවුල් වෙච්ච තනකොළ ගොඩක් වගේ මේ කොනක් පොටක් බේරගන්න බැරි, හොයාගන්න බැරි ආවේ කොහෙද ගියේ කොහෙද මැරුණේ මොකද කොහේ උපන්නේ කොහෙද උපන්නේ මොකවත් හොයාගන්න බැරි තත්ත්වෙට මේ සත්‍යාපත් වෙලා ඊළඟට නිරේම් බේරෙන්න බැරුව තිරිසං අපායෙන් ප්‍රේත ලෝකෙන් බේරෙන්න බැරි විදිහට සතර අපාය වැටි වැටි මේ දෙව් මිනිස් කැල මේ සසරේ යන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධ නොවීමෙන්මයි මේ පටිච්චසමුප්පාද දේශනාව තුළින් අපේ මතවාද අපේ ආකල්ප හරියට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. අපිට මුලා නොවි ජීවිතය ගැන සිතන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ නිසා මේ පටිච්චසමුප්පාදය ගැන දැක්ක කෝණේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට ඒ ආකාරයෙන්ම තේරුම් ගන්න අමාරු වෙච්ච බව හොඳට පේනවා. ආනන්ද හාමුදුරුව පවා හිතුවේ මොකද්ද? මේක ලේසියෙන් අවබෝධ කරගන්න ඔබටත් හිතෙන්න පුළුවනි. ආ දැන් මම පටිච්චසමුපාදේ දන්නවනේ. අවිජ්ජාපච්චය කියලා පාඩම් නම් දැන් මම පටිච්චසමුපාදේ දන්නවා. දැන් මට තේරෙනවා ජාතිපච්චය ජරා මරණ. හරි දැන් මට. ඒක අපේම මාන්නේ නිසා එනවා මිසක් අවබෝධයක් නෙවෙයි. දැන් බලන්න අවබෝධ කර ගැනීමේදී අවබෝධයක් අපිට පටිච්චසමුපාදයේ ඇති වෙනවා නම් ඒ අවබෝධය තුලින් අපිට අවබෝධ වෙන්න ඕනේ අපේ ජීවිතය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ කවුරු හරි ඇහුවොත් මේ උපන් මේ සත්වයා මේ සත්වයා කරදර වලට භාජනය වෙනවා. බලාන ඉඳිද්දී අසනීප වෙනවා. ලෙඩ වෙනවා. මැරෙනවා. එතකොට කවුරු හරි යවුවොත් මේ මොකද මක් වෙලාද මේ වෙන්නේ? මොකද්ද දෙන උත්තරේ කියලා අහනවා. මොකද මේමම වෙන්නේ? ඇයි පුදිච්ච මිනිසයාට මේ සත්වයාට වෙන දේ මොකද්ද වෙන්නේ? මේ බලාගෙන ඉඳිද්දි ලෙඩ වෙනවා. ඕම් උදේ කඩේ ගියා, එතන නැවතිලා කාංශ භාගය හැදිලා. වෙන්න බැරිද? වෙන්න පුළුවන්. මේ හොඳට හිටපු ළමයා ලෙඩ වෙනවා. ලෙඩ වෙලා ඔන්න හවස මැරෙනවා. වෙන්න බැරිද? මේ කඩේ ගියා. මේ ගමනක් ගියා. මේ වොන්න වාහනයකට හැප්පිලා අතපැකේට ගෙනත් දාලා ඉන්නේ ස්විතාලේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපල. අන්න දෘෂ්ටි පිරිසිදු කරගන්න තැනක්. ඊට පස්සේ හිතනවා නෑ නෑ මේ මේ සත්‍යාව ලෙඩ කරන්නේ අසනීප වෙන්නේ මැරෙන්නේ සත්‍යාගේ මොකක් නිසාද? අපල නිසා. ඊට පස්සේ මොකද කරන්නේ? මේක හරියනවා අපිට අපල දෙන උන්දලාට සැලකුවොත්. එතකොට දෘෂ්ටි පිරිසිදුයිද? යථාර්ථයෙන් තොරයි. එහෙම ඇහුවොත් කවුරු හරි කෙනෙක් ආනන්ද හඳුන ගන්න කවුරු හරි කෙනෙක් ඇහුවොත් මොකද මේ ළඩ වෙන්නේ? මොකද මේ වයසට යන්නේ? මොකද මේ මැරෙන්නේ කියලා උත්තරේ දෙන්න කියනවා. මොකද හේතුව? ඉපදීම. ඉපදීම නිසා දැන් බලන්න අපිට කොච්චර පැහැදිලිව ඔය කාරණේ තේරුම් ගන්න පුළුවන්. නමුත් අපි කොච්චර ඒකට පැටලෙනවද? ඉපදීම නිසා අපි ලෙඩ වෙනවා කියන කාරණේ අපි අවබෝධ කරගන්නේ නැහැ. ඉපදීම නිසා අපි නාකි වෙනවා කියලා අපි අවබෝධ කරගන්නේ නැහැ. ඉපදීම නිසා අපිට නොවේ කරදර වලට භාජන වෙනවා කියලා අවබෝධ කරගන්නේ නැහැ. ඉපදීම නිසා මැරෙනවා කියලා අවබෝධ කරගන්නේ නැහැ. අපි හිතන්නේ අපල නිසා කියලා. එතකොට අපි ආය ආය කැමති වෙනවා ඉපදෙන්න. ඒ බලන්න මේ අවිද්‍යාවේ කියන එක මේ පේන දේ වහලා තියෙනවනේ. අපිට සාමාන්‍යයෙන් පේන ප්‍රකට දෙයක් නේ ඉපදීම නිසා සත්‍ය රෝගී වෙනවා. ඉපදීම නිසා සත්වයා නොයේ කතුරු ආන්තරාවලට භාජනය වෙනවා. ඉපදීම නිසා ඉපදීම නිසා සත්වයා මැරිලා යනවා. අපිට පෙනෙද්දී අපි මොකද්ද කියන්නේ? ඉපදී නිසා පෙනී පේනවා අපිට ඇස් දෙකට. අපිට පේන්නේ නැද්ද ඒක? පේනවා. පෙවුනත් බලන්න අපි දෘෂ්ටියකින් වැහිලා ඉන්නකොට අපිට ඒක දකින්න බැරි හැටි. බුදුරජාණන් වහන්සේ අපිව මේ පළවෙනි එකෙන්ම නිදහස් කරනවා අ르බුදෙන්. හරි සරල විදියට අපිට මේ අවබෝධ කරගන්න සලස්සනවා ආනන්ද හඳුනන්න කියනවා තේරුම් ගන්න කවුරු හරි ඇහුවොත්. මොකද මේ මේ මිනිස්යාට මේ සත්‍යයට මේ වෙන්නේ? හේතුව ඉපදීම. ඉපදීම. ඉපදුනා කියලා අපිට ලැබුණේ මොනවද? ඇස කන නාසය දිව ශරීරය මනස මේ ටික තමයි අපිට ලැබුණේ අපි මේකට වසඟ වුණේ නැද්ද අපි ඇසට වසඟ වුණේ නැහැ වසඟ වුණා අපි කනට වසඟ වුණේ නැද්ද වසඟ වුණා නාසයට වසඟ වුණේ නැද්ද වසඟ වුණා දිවට වසඟුනේ නැද්ද? වසඟ වුණා. කයට වසඟුනේ නැද්ද? වසඟ වුණා. මනසට වසඟුනේ නැද්ද? කොච්චර එපා වුණත් අපිට අපි මේ දැන් එපා වෙනවා. ඊළඟ මොහොතේ අපිට ආයෙමත් ඒ තුලම ඉන්නවා. එහෙමනම් අපි වසඟ වුණා මේට. මෙතනින් නැවතුන්නේ අපි. ඇහැට පේන රූපෙටත් වසඟ වුණා. කනට ඇහෙන ශබ්දයටත් වසඟ වුණා. නාසයට දැනෙන සුවඳටත් වසඟ වුණා. දිවට දැනෙන රසයටත් වසඟ වුණා. කයට දැනෙන පහසටත් වසඟ වුණා. මනසට සිතෙන සිතිවිලි වලටත් වසඟ වුණා. එතකොට අපිට යන්න තියෙන්නේ කොහෙද? ජාති, ජරා, මරණ. ඉපදුනා නම් ජරා මරණ වසඟ වෙච්ච දේ අපිට ආතෑර ගන්න බැරි නෑ. වසඟ වුණොත් යමකට අපිට ඒක අතාරගන්න බෑනේ. ඊට පස්සේ අපිට ඒක තෝරලා බේරලා හඳුනා ගන්න බෑනේ. ඊට පස්සේ මොකද වෙන්නේ අපි ඒකේ මුලා වෙනවා. ඊට පස්සේ අපි කැමති මොකද්ද? ආය ආයමත් ඉපදෙන්නේ. බලන්න අහලා ධර්මයට ආපු එක්කෙනා නම් ටිකක් තේරුම් ගන්නවා. මේක හරියන්නේ නැහැ කියලා. ඉපදීමෙන් විසඳුමක් නැහැ කියලා. දැන් බලන්න හිතලා ඇත්තටම ඕගොල්ලෝ කල්පනා කරන්න. ධර්මයේ ගැන කල්පනා කරද්දී අපිට තේරෙනවා මේක දෝෂයක්. ආයි ඉපදුනත් අපි අමාරුවේ වැටෙනවා. නමුත් අපිට මේ මේ ඉපදුනත් අමාරු වැටෙනවා කියන කාරණේ තේරුනේ ධර්මයේ සීක්‍රීමෙන්නේ. නමුත් ධර්මයේ සිහි වෙන්නේ නැති වෙලාවට ආයි උපදින්න ආස නැද්ද? ආසයි. අපිට හිතෙන්නේ නැද්ද මට මේ විදිහ උපතක් තිබුණා නම් හොඳයි. මෙහෙම ඉපදුනා නම් හොඳයි. මෙහෙම ඉපදුනා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා. මේ නිසා ඉපදීම හොඳයි හොඳයි කියලා හිතන තාක්කල් අපි ඇසේ හිත පිහිටුවාගෙන ඉන්නවා. කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ අපේ ආශාව පවත්වාගෙන ඉන්නවා. ඒ මොකද හේතුව? අපි මේ ඉපදින්න ආසයි ආසයි කියලා කියන්නේ අපි හිතාගෙන ඉන්නේ අපේ ජීවිත පැවැත්ම තුල අපේ පැවැත්ම තියෙන්නේ ඇහැ තුල. අපේ පැවැත්ම තියෙන්නේ කනත් එක්කයි. අපේ පැවැත්ම තියෙන්නේ නාසයත් එක්කයි. අපේ පැවැත්ම තියෙන්නේ දිවත් එක්කයි. අපේ පැවැත්ම තියෙන්නේ ශරීරයත් එක්කයි. අපේ පැවැත්ම තියෙන්නේ මනසත් එක්කයි. ඒ නිසා මේවා අපිට නැතුව කොහොමද? මේ මේ අදහස නිසා තමයි අපේ හිතවල තදින් බැසගෙන තියෙනවා. අපිට ආය ආයමත් මේ ජීවිතේ ඕන කියලා. තදින් බැසගෙන තියෙනවා. මේ නිසා තමයි සමහරු මරුණාම කියන්නේ අනේ අපි අතරම ආයමත් ඉපදේවා. එතකොට කවුරු හරි කියනවා නෑ දැන් ඔයා මේ කරපු පින් නිසා ඔයාට අනාගතේ විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකා ආදීන්ට සෙයින් ඊළඟට කියන ඔබට මේ පින් හේතු කරගෙන ආශ්චර්ය චෙට්ටි ආදීන්ට සෙයින් සාදු කී වෙනවා මොකද ඒ කරන්නේ අනේ මටත් එහෙම වෙන්න ඇත්නම් කියලා හිතෙනවා එතකොට බලන්න කවදාවත් මේ ඇහැ කන නාසය දිව කය මනස ආදී ලැබීම තුල අපිට ජරා මරණ වලට මුහුණ දෙනවා කියන අදහසක් අපිට එන්නේ නැහැ. අපිට ඉන්නේ මේක තුල තමයි අපිට සතුට වෙන්න පුළුවන්. මේ තුල තමයි අපිට අභිමාණයෙන් ඉන්න පුළුවන්. මේ තුල තමයි අපිට ලෝකේ දිනන්න පුළුවන්. බලන්න අපිට වැරදිච්ච වැරදිල්ල. අපිට හිතෙන්නේ එහෙමනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට කල්පනා කිරීම තුළ තමයි අපිට හොඳට මෙනෙහි කර කර බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ උත්තර දෙන්න මේ ජරා මරණ වලට හේතුව මොකක්ද කියලා ඇහුවොත් කියන්න කිව්වා ඉපදීමයි. ඉපදීම මේ ජරා මරණ වල හේතුව කියලා කියන්න කිව්වා. හැම තිස්සෙම මැරෙන්නේ ඉපදිච්ච කෙනෙක් නේ. ළඩ වෙන්නේ ඉපදිච්ච කෙනෙක්. ආනතුරු වලට භාජනය වෙන්නේ ඉපදිච්ච කෙනෙක්. මිනිස් විලා විතර නෙමෙයි උපදින්නේ. සත් වෙලා උපදිනවා. සතා වෙලා උපන්නට පස්සේ යම් දවසක දැන් අපිට පේනවා දැන් බිත්තරින් උපදිනවා සත්‍ය. ඒ බිත්තරින් උපන්න වෙලාවෙ ඉඳලා යාට ජරා මරණ වලට අවස්ථාවක් නැද්ද? තියෙනවා. මව් කුසී උපදිනවා. උපන්න වෙලාවෙ ඉඳලා ජරා මරණ වලට අවස්ථාවක් තියෙනවා. තෙත් පරිසරයේ උපදිනවා. උපදින්න වෙලාව උපදිච්ච වෙලාවෙ ඉඳලා මරණ ජරා මරණ වලට මුහුණ දීලා ඉන්නේ. ඌපපාති කිව්වත් එහෙම වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. දැන් අපිට පේනවනේ උප්පත්ති තුනක්. සංසීදජ පේනවා. ආණ්ඩජ පේනවා. ජලාබුජ පේනවා. එතකොට එහෙමනම් අනිවාර්යයෙන්ම ওই විදිහටම තමයි ඌපපාතිකත් ඇත්තේ. ඉතින් ඒ නිසා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද එතකොට කවුරු හරි අහાવી. ඉපදුනේ ඇයි? ඉපදුනේ ඇයි ඉපදුනේ? ඇයි ඉපදුනේ කියලා අහනකොට උත්තරේ මොකද්ද? මෙන්න මේක අපි නිවැරදි වෙන්න ඕන තැනක්. අපි ඉපදුනේ මේ අපි භවය නිසා කියන එක හරියටම නිවැරදිව, निराවුල්ව තේරුම් ගත්තේ නැත්නම් අර දැන් බලන්න හැම මොහොතකම හැමතැනම පැටලෙනවා අපි. දැන් ජරා මරණ ඇති වෙන එකට අපි පැටලුණා මේ ජරා මරණ ඇති උනේ අපල නිසා. පැටලුනේ නැද්ද? පැටලුණා. කෙනෙක් උපදින එකටත් පැටලෙනවා. මේ ඉපදුනේ සිතක් චුත වෙලා සිත පිළිසිඳ ගත්ත නිසා කියලා. හරි ඒක චුතිපටි සම්දි නිසා. නෑ ඉපදුනේමක් නිසාද? භවය නිසා. භවය නිසා ඉපදුනේ. ආනන්දේ කවුරු රෙහුවොත් ඉපදුනේ ඇයි කියලා ඒකට දෙන්න තියෙන උත්තරේ කිව්වා භවය භවය දැන් භවය කියන වචනේ බුද්ධ දේශනාවේ තෝරලා තියෙන නිසා අපිට කිසිම පටලවිල්ලක් ඇති වෙන්නේ නැහැ මොකද්ද භවය කියලා කියන්නේ ඔව් දැන් විපාක පිණිස කර්ම හැදිරුණ නිසායි උපදින්නේ තර විපාක පිණිස කර්ම හැදෙනවා. හැබැයි සමහර විට ඒක විඳින්න තියෙන්නේ කාම ලෝකේ නම් කාම භවයක් එයාට හැදෙනවා. එයාට විඳින්න තියෙන්නේ රූප ලෝකේ නම් රූප භවයක් හැදෙනවා. එයාට විඳින්න තියෙන්නේ අරූප ලෝකේ නම් අරූප භවයක් හැදෙනවා. ඉතින් කාම ලෝකේ සමහරුන්ට හැදෙනවා කාම භවය. දැන් සමහර අයට මේ ජීවිතේ හුස්ම යනකොට දිව්‍ය ලෝක දිව්‍ය විමාන පහළ වෙලා. දිව්‍ය විමාන පහළ වෙලා. එයාට උපස්ථාන කරන්න දෙවි දේවතාවුන් පහළ වෙලා. එයාට පිරිසක් පහළ වෙලා. තව කෙනෙක් මෙහි ඇස් පියා ගන්නකොට එයාට පහළ වෙලා ලෝකුඹු නිරේ. එයාට පහළ වෙලා නිරිසත්තු. එයාට පහර වෙලායි එක්කම. අර එක പ്രേත කතාවක තියෙනවා එන්න පෙරේත ලෝකෙ උපන්න. හරි පිපාසෙ. දැන් මෙයාට පේනවා නිල් පාට වතුර ලස්සනට ගලාගෙන යනවා. මෙයා දූවගෙන යනවා. පිපාසෙ වැඩිනේ. දූවගෙන ගිහිල්ලා බොන්න බලනකොට ගලන්නේ ආයෙ හැරිලා එනවා. ඊළඟට පේනවා තව ඈතකින් ආයෙ ගඟක් ගලනවා. දූවගෙන යනවා. ගලන්නේ සැරව. එයාට පේනවා වාජන වල තියෙන වතුර පිල්ල. දූවගෙන ගිහිල්ලා බලනවා. බලනකොට පේන්නේ වතුර නෙමෙයි, ලී සැරව. එයාට පේනවා කෙනෙකුගේ තුවාලකින් වතුර ගලනවා. ගිහිල්ලා ඒක බොනවා. එයා බොන්නේ සැරව. මෙහෙම තමයි සමහරුන්ගේ ජීවිත සකස් වෙන්නේ කර්ම විපාක අනුව. සත්තුන්ගේ මලමිනි කුණු වෙලා සැරව ගන්නකොට පිරිතිය පුර කනවලු. මේකින් කුස නිවා ගන්න. බලන්න මේ කර්මාණු රූපව ඒ ඒ සත්වයාට මේ විදවන්න හැදෙන හැටි. ඒතර ඒකට උවමනා කරන උපත එයාට හදලා දෙන්න මොකෙන්ද? භවයෙන්. මේකේ බුදුරජාණන් වහන්සේ මේක ගැඹුරු කිව්වේ මොකද? තමාගේ වශයෙන් මේක පවත්වන්න බැරි බව දන්නේ අපි. භවයේ හැදුනට පස්සේ භවයේ ස්වභාවය මොකද්ද? විපාක දෙනවා. කර්ම උපතක් පිණිස සකස් වෙනවා. එතන දැන් ඔන්නේ භවයේ බුදුරජාන් වහන්සේ කොහොම දේශනා කළේ භවය? භවයේ දේශනා කළේ බුදුරජාන් වහන්සේ මෙහිමයි. කාම ධාතුවේ විපාක විඳින්න කර්ම නැත්නම් කාම භවයක් තියනවාද? නෑ ස්වාමීනි කිව්වා. එහෙමනම් ආනන්දේ තේරුම් ගන්න කිව්වා. මේ මේ විදිහට තේරුම් ගන්න කිව්වා කම්මං කෙත්තං. කර්මේ තමයි කුඹුර. විඥානං බීජං. විඥානේ තමයි මේ කුඹුරේ පැලවෙන්නේ. තණ්හා සිනේහෝ මේ කුඹුර කුඹුරයි බීජයයි තෙත් කර කර තියන්නේ ආශාව විසින් හීන ධාතුවේ කියන විඥානයේ පිහිටේ එතකොට කියනවා කාම භවයේ තියෙන දැන් එතකොට බලන්න මේ සිද්ධිය වෙන්නේ කොහොමද කම්මං කෙත්තං කර්මය කෙරෙන්න ඕනේ චේතනා පහල කරලා කර්මයේ කෙරෙන්න ඕනේ. කර්මයේ කෙරුණාම ඒ කර්මානුරූපව එතන විඥානයේ සකස් වෙනවා. සකස් වුණාට පස්සේ අපිට ඒක කර්මාණු කර්මයකින් වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියාවකින් වෙනස් කරන්න පුළුවන් නැත්නම් වෙනස් කරන්න බෑ. ක්‍රියාවකින් වෙනස් කරන්න පුළුවන් කියලා කියන එකේ අර්ථය මේකයි. දැන් අපි ගමු අඟුලිමාල. අඟුලිමාල දැන් ඉතින් මිනී මරාගෙන මිනී මරාගෙන ගියා. එතකොට ධර්මයට ආවා. ධර්මයට ඇවිල්ලා ඊට පස්සේ මොකද කළේ? සම්පූර්ණ යාගයේ කෙරිච්ච ක්‍රියා රටාව වෙනස් කළේ නැද්ද? සතුන් මැරීමෙන් වැළකුණා. සොරකමින් වැළකුණා. Brahmachari වුණා. බුදුරජාණන් වහන්සේ පෙන්වපු හැම ජීවත් වුණා. ඇස කන නාසය දිව කය මනස සංවර කළා. චිත්ත සමාධි. දැන් එතකොට ඒ ක්‍රියාවක් නෙමෙයිද? ඒ ක්‍රියාව තුළ අර කුඹුර සකස් වෙන්නේ නැතුව ගියා. දැන් කර්මයේ කුඹුර ඒකනේ විඥානය පිහිටන්නේ. කාම භවයේ සකස් වෙන්නේ නැතුව ගියා. රූප භවයේ සකස් වෙන්නේ නැතුව ගියා. අරූප භවයේ සකස් වෙන්නේ නැතුව ගියා. කිසිම භවයක් සකස් වෙන්නේ නැතුව ගියා. රහත් වුණා. එතකොට මරණින් මත්තේ නිර්යන්න දෙයක් හැදුනද? නෑ. දැන් බලන්න වෙනස් වෙච්ච තාලේ. එතකොට අපිට පේනවා මේක වෙනස්ුනේ හේතුවක් ඉපදවීමෙන්. ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළ හේතුන්ගෙන් සකස් වූ දේවල් අතර අග්‍ර මොකක්ද? මතක තියාගන්න. හේතුන්ගෙන් සකස් වූ දේවල් අතර අග්‍ර ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් කරගත්තා නම් අපි තම තමන් තුල වැඩේ හරි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි මේ රටාව වෙනස් වෙන්නේ. නැත්තම් මේක වෙනස් කරගන්න ක්‍රමයක් අපි එක එක්කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇති කරගත්තා නම් අපේ ජීවිතය තුළ අපි මේ භවයට හැදිච්ච රටාව වෙනස් වෙලා යනවා. එතෙක් වෙනස් වෙන්නේ. හේතුන් නිසා හැදිච්ච දේ ඔව් හේතු නැතිවීමෙන් තමයි නැති වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා මේක ඒ නිසයි අපිට මේක තේරුම් ගන්න අමාරු. භවය නිසා උපදිනවා කියන එක තේරුම් ගන්න අමාරු. අපිට හිතෙන්නේ අපිට ඕනවට අපිට ඕන ඕන තැන උපදින්න පුළුවන් කියලා. අපිට කියවෙන්නේ ඒක නැමතිච්ච අනේ ආයෙමත් උපදින්න ඕනේ. ආයෙමත් නුඹලා මගේ දරුවන් වෙන්න ඕනේ. ආයෙමත් නුඹ මගේ බිරිඳ වෙන්න ඕනේ. ආයෙමත් නුඹ මගේ ස්වාමියා වෙන්න ඕනේ. උඹලා නම් මට ඇහැට පේන්න ඉපා උපම් කාලයකට. එහම අපි කියවෙනවනේ. ඒ කියවෙන්නේ මොකද අපි හිතාගෙන ඉන්නේ අපිට එහෙම ඕන විදිහට අපි කට්ටිය තෝරගන්නව හරි. ගෲප් එකක් තෝරගන්නවා. අපි කට්ටිය එකට ඉපදී ඉපදියා. ඔය අපි අපි දන්නේ නැහැ මේක වෙන ආකාරයේ බුද්ධ දේශනා කොහොමද තියෙන්නේ? කම්ම විපාකෝ අචින්තියෝ. මේක විපාක දෙන ආකාරය හිතන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිසා තේරුම් ගන්න කිව්වා. උපතක් කරා යන්නේ භවය නිසා. භවය කියන්නේ මොකද්ද? අපි චේතනා පහල කරලා කරන හැම එකකටම විපාකයක් හැදෙනවා. ඉතින් මේක අපිට දැන් වර්තමාන වෙලා තියෙන්නේ මේවා අපට තේරුම් ගන්න තියෙන අමාරු එකක්. මේට අනුව නුවණින් මෙනෙහි කරගන්න තියෙන අමාරුව එකක්. ඊට උවමනා කරන විදිහට උත්සාහ ගන්න පරිසරයේ තියෙන උදව්ව නැතිකම එකක්. මේ වගේ ඔක්කොම මැද්දෙන් අපිට මේ මේ යුගයේ වීරිය ගැනීමයි. ඒක නුවණින් මෙනෙහි කර කර තේරුම් ගන්න මහන්සි ගැනීමයි වැදගත් වෙන්නේ. මොකද හේතුව මේ යුගයේ මේ ජීවිතේ අපි ගන්න මහන්සියෙන් වීරියෙන් තමයි අපේ ප්‍රඥාව වැඩෙන්නේ. මේ ජීවිත අපි වීරියක් මහන්සියක් ගන්න නැත්නම් මේක නුවණින් මෙනෙහි කර කර තේරුම් ගන්න ඔබ හිතනවාද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ නෝනින් වීරියෙන් මහන්සි ගන්න නැත්නම් අපිට ආය අවස්ථාවක් ලැබෙයි කියලා. මේ ජීවිත වීරිය ගත්තොත් ආය අවස්ථාවක් ලැබෙයි. ඒකටයි අපි මේ ධර්ම මාර්ගේ ඉගෙන ගන්න ඕනේ මේක සමාජ තත්ත්වයක් පිණිස හෝ සමාජයෙන් යම්කිසි ගෞරවයක් ලැබීමට හෝ නම්බුවක් ලැබීමට හෝ අපි මේක ඉගෙනගෙන පළක් නැහැ. ඒ නිසා අපි මේක අපිව තේරුම් ගන්නමයි ඉගෙන ගන්න ඕනේ. මේක හරියට ඉගෙන ගත්තොත් එයා සංවර වෙන්න පටන් ගන්නවා. මේක හරියට තේරුණොත් මොකද වෙන්නේ එයාට? එයා සංවර වෙනවා. සංවර වෙනවා මිසක් එයාගේ ජීවිතේ කඩාගෙන වැටෙන්නේ නැහැ. හරියටම මේක අහුනොත් ජීවිතේ නැත්තම් සාමාන්‍යයෙන් හැමතිස්සෙම දැන් ගහක් ගත්තොත් චූටි ගහක් වටිනා පැලයක් හැමතිස්සෙම මේ පැලේට සති සතිකුගේ බලපෑමක් නැද්ද? හැමතිස්සෙම මේ පැලේ සතා කන්න බලනවා. යම් කෙනෙක් ධර්ම මාර්ගයේ ගමන් කරන ලෑස්ති වෙනකොට මෙයාට සීනාසහිත මායාවේ බලපෑම තියෙනවා. සුළු දෙයක් කරන්න ඕනේ. මොකද්ද? අරමුණක් දෙන්න තියෙනවා. රාගය හටගන්න අරමුණක් දුන්න ගමන් එයා අසුනවා. ද්වේෂය හට ගන්න අරමුණක් දුන්න ගමන් එයා කඩාගෙන වැටෙනවා. මාර්ගයෙන් එයා පයින්නා පිටපත් ගාලා. ද්වේෂය ඇති වෙන අරමුණක් දීප ගමන් ද්වේෂය ඇති කරගන්න. මාර්ගයෙන් පෑන්න. රාගය ඇති වෙන අරමුණක් දීප ගමන් රාගය ඇති වෙන මාර්ගය නෑ යාට. එහෙම නැත්නම් නිදිමත ඇති කරා නම් හරි වැඩේ. එයා හොඳට නිදි. සුළු දෙයක් අද මේ යුගයේ. ඒ නිසා ඒ බඳු පරිසරයක් තුල එයා නැවත නැවත වීරිය කරමින් තමයි ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා භවය හැදෙන්නේ ඇයි කියලා ඇහුවා. භවය හැදෙන්නේ ඇයි කියලා ඇහුවොත් ඒකට දෙන්න කිව්ව උත්තරේ භවය හැදෙන්නේ උපාදාන නිසා කියලා. උපාදාන කිව්වේ ඔව් ග්‍රහණයට ලක් වෙනවා අහු වෙනවා යම් කිසි දෙයකට අහු වෙනවා අහු වුණාට පස්සේ අපිට ඒකෙන් ගැලවෙන්න අමාරුයි යම් කිසි දෙයකට අහු වුණාම ඒකෙන් ගැලවෙන්න අමාරුයි ඒ අහුවීම සාමාන්‍ය අහුවිල්ල නෙවෙයි දැන් අපි ගමු සත්‍යකට පුළුවන්ද මේ බිලි කොක්ක ගිලුනොත් තනියම අයින් කරගන්න සතෙකුට පුළුවන් ද මද්දකට අහු වුණොත් තනියම ලියා ගන්න. බෑනේ? අන්නේ වගේ එකක් උපාදානයි. එතකොට බලන්න මේ උපාදානට අහුවෙච්ච සත්වයා ගැලවෙන්නේ නැති එකයි. එතකොට ඒක ගැලවි යන්න නම් ඒ සතා මොනතරම් උපක්‍රමශීලීව ඒකෙන් ගැලවෙන ආකාරයට ඇසිරෙන්න ඕනේ. නැත්නම් ඒක ඒකේ ස්වභාවය ආය ආය හිර වෙන එක. දැන් එක තැනක තියෙන ඔබට මතක ඇති සුරාසුර යුද්ධයක් වුණා. සුරාසුර යුද්ධයක් වෙච්ච වෙලාවේ අසුර නායක වේපචිත්ති අනිත් අසුරයෝ ඔක්කොම එකතු කරලා කිව්ව දැන් ඔන්න අපිට යුද්ධය තියෙනවා. දැන් මේ යුද්ධෙන් සුරයෝ පරදීවි. පෙරදුනහම සක්‍රියාව අල්ලගෙන එන්න ඕනේ. ඊට පස්සේ සක්‍ර දෙවියන් සුරනායක තමන්ගේ සුර පිරිස කැඳෙව්වා. කැඳවලා කිව්වා දැන් ඔන්න අපිට යුද්ධයක් ඇවිල්ලා සුරාසුර යුද්ධේ පෙරදුනුත් අසුරයන් වේපචිත්තිව අල්ලගෙන එන්න ඕනේ. කොහොමද අල්ලන්න කිව්වේ? බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහගෙන එන්න ඕනේ කිව්වා. යුද්ධේ පටන් ගත්තා. යුද්ධෙන් අසුරයන් පෙරදුනා. පෙරදුනාට පස්සේ වේපචිත්තිව අහු වුණා. අරගෙන ගෙනිච්ච දිව්‍ය සභාවට ගැට ගහලා දාලා තියෙනවා. දැන් ගැට ගහලා තියෙන්නේ ඩං වැලකින් නෙවෙයි. ලණුවකින් කඹයකින් නෙමෙයි සිටිවිල්ලකින්. බෙල්ලත් ගැට ගහලා අත් දෙකත් ගැට ගහලා කකුල් දෙකත් ගැට ගහලා මොකද්ද සිටිවිල්ල යම් වෙතක හිතනවා නම් වේපචිත්ති අසුරයා මේ දෙවියන් ධාර්මිකයි. දෙවියන් ධාර්මිකයි. අසුරයන් ධාර්මිකයි. අසුරයන් අධාර්මිකයි කියලා හිතපු ගමන් අර ගැටි ලෙහෙනවා. ඊට පස්සේ යාට එහෙට මෙහෙට ඇවිදින්න පුළුවන්. එතකොට යා හිතනවා පැනලා යන්න. හිතලා හිතනවා නෑ. දෙවියන් අධාර්මිකයි අසුරයන් තමයි දා හිටව ගමන් ආ හිර වෙනවා කියනවා. අත් දෙකයි කකුල් කකුල් දෙකයි බෙල්ලා හිර වෙනවා කියනවා. මහණෙනි ඊටත් වඩා සියුම් කියනවා මේ මාර බන්ධනේ. දැන් බලන්න ඊටත් වඩා සියුම් මාර බන්ධනේ නේද අපි අහුවෙලා ඉන්නේ. අපි ඔක්කොම තොණ්ඩුවට අහුවෙච්ච සත්තු වගේ ඒ මාර බන්ධනෙට අහුවෙච්ච අය. එතකොට බලන්න අපට කොච්චර නුවණක් අවශ්‍යයිද යම් කිසි මට්ටමකට මේක තේරුම් ගන්න. යම් කිසි මට්ටමකට තේරුම් ගන්න මේකට අපිට කොච්චර අවශ්‍යයිද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උපාදාන කියන එක අපිට මේකෙන් තේරුම් ගන්න. ඒ උපමාව ආශ්‍රය කරගෙන අපි තේරුම් ගන්න ඕනේ. කාමයට අපි ග්‍රහණය වෙන්නේ අර වේපචිත්ති අසුරයා සිටිවිල්ලකට බැඳිලා තියෙනවට වඩා සියුම් විදියට කාම උපාදාන දෘෂ්ටි වලට ග්‍රහණය වෙන්නේ දෘෂ්ටි මතවාද වලට ග්‍රහණය වෙන්නේ අර සිටිවිල්ලකට බැඳිලා තියෙනටත් වඩා අර වේපචිත්‍යාසුර මේ වගේ. ඉතින් ඒ නිසා තමයි අපිට එකපාරට දෘෂ්ටියකින් නිදහස් වෙන්න බැරි. ආයෙ කැරකිලා අපි එතනට එන එකයි. ඊළඟට කාමෝපාදාන, ditthි උපාදාන, සීලබ්බත උපාදාන සීල වරත වලට බැඳිලා තියෙන මේ විදිහට ඊළඟට අත්වාද මම මාගේ මාගේ ආත්මය කියන අදහස අපේ තුල ඔව් මුල් ඇදලා තියෙනවා අපිට මේක ඉක්මවාගෙන යන්න අපි හිතන තරම් කතා කරන තරම් ලීසි නෑ සමහරුන් නම් කියනවා අනේ මට සුළු දෙයක් කියනවා මේකෙන් ඈතර වෙන්නේ අහලා නැද්ද අනේ මට සුළු දෙයක් කියන මට මාස 3ක් හරි ටීවී එකේ තිබ්බනම් මම දන්නවා කියන ගැළවෙන්නේ. ගැළවෙයි. අපි මේ හිතන තරම් අනේ සුළු දෙයක් කියන මට තේරෙනවා කියන හොඳට මාර්ගෙ වැඩිනවා මම නම් දැන් සෑහෙන දුර ගිහිල්ලා වගේ කියන. එහෙම කියන අය ඉන්නවා. යයි. එහෙම කියන ලේසියෙන් කරගන්න පුළුවන් එකක් නෙවෙයි. මේ කටින් කතා කරලා යන්න පුළුවන් ගමන නෙවෙයි. මේක යන්න තියෙන්නේ කටින් නෙවෙයි. ක්‍රියාවකි. කටින් මේ ලෝකෙ කිසි කෙනෙකුට මේකෙන් යන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ බලන්න ඒ කාලේ මේකෙන් ඈතර වෙන්න මහන්සි ගත්ත කොච්චර හිටියද? හැමෝටම සාර්ථක වුණාද? හැමෝටම සාර්ථක වුණේ නැහැ. හැබැයි මම එකක් දකිනවා මේ යුගයේ මේ මාර්ගය යන්න එක රංචුවට ඉන්න ඕනේ. රාංචුට ඉන්න ඕනේ කියන්නේ මෝ රංචුවක් මේකෙන් ඈතර වෙනවනම් හුදෙකලාමුවේකටද අනතුරු වැඩි රංචුවටද හුදෙකලාමුවාට අනතුරු වැඩි ඒ වගේ තමයි මේ ගමනේ යම් කෙනෙක් මේ කල්යාණ මිත්‍රයන් නිතර නිතර ආශ්‍රය කරගෙන හිටියොත් එයාට හැමතිස්සෙම අර කල්යාණ මිත්‍රයන්ගෙන් ආරක්ෂාව තියෙනවා තමන් හිතරගත්ත නෑ නෑ මට පුළුවන් හැමතිස්සෙම අනතුරක් තියෙනවා ඒකයි මේකේ තියෙන්නේ එතකොට උපාදාන හතරේ කාම උපාදාන කිව්වෙ මොකද්ද? ඔව්. ඇහැට දකින රූපෙට එය අහුවෙලා ඉන්නවා. කනට ඇහෙන ශබ්දයට හසු වෙලා ඉන්නවා. නාසයට දැනෙන ගඳ සූදට හසු වෙලා ඉන්නවා. දිවට දැනෙන රසයට හසු වෙලා ඉන්නවා. කයට දැනෙන පහසට හසු වෙලා ඉන්නවා. මේක තමයි කාම උපාදාන. දිට්ඨිපාදාන කියන නොඑක් මතවාද වලට ආකල්ප වලට අහු වෙලා යනවා. ඊළඟට ඒ මතවාද වලට ආකල්පට අහු වෙලා තියෙන විදිහ හොයන්න බෑ කෙලවරක් නෑ. ඊළඟට සීල සීලබ්බත උපාදානට අහු වෙලා තියෙන ආකාරය. අත්වාද උපා මම මේ මාගේ මාගේ ආත්මික දහසට අහු වෙලා ඉන්නවා. උපාදා උපාදාන වලට අහු උනේ ඒ කියන්නේ නැත්නම් උපාදාන ඇති උනේ ඇයි කියලා ඇහුවොත් උත්තරේ දෙන්න කියනවා උපාදානය ඇති උනේ තණ්හාව නිසා කියලා. තණ්හාව කියන්නේ මොකද්ද? ආශාව. ආශාව කියන්නේ මොකද්ද? ඇලීම, කැමැත්ත. කැමැත්ත කියන්නේ මොකද්ද? චන්දරාග. චන්දරාග කියන්නේ මොකද්ද? යා මේකක්වත් අපිට තේරිලා නැත්තම් වැඩන්නේ මේ වචන කියලා. නේ? අපිට යම් කිසි දෙයක් අරමුණු වුණාම අපි ගත්තොත් ඇහැට රූපයක් දකිනවා. දැක්කට පස්සේ ඒක ප්‍රියමනාප රූපයක් නම් අපේ හිතේ අපිට ඇති වෙන්නේ මොන වගේ විදීමක්ද? සැප විදීමක් නේ? එතකොට ඊට පස්සේ අපිට අපි මේ රූපෙට ආස කරනවා. ඇයි අපි රූපෙට ආස කරන්නේ? සැප විඳීමේ රූපෙන් ලැබෙන නිසා. එහෙනම් අපි ආස කරන්නේ මොකේද? විඳීමට. විඳීමට ආස කරන නිසා අපි රූපෙට ආස. අපි යම්කිසි රූපයක් බලනවා. බලනකොට ඒ රූපෙන් අපිට සැප විඳීමක් ලැබෙන්නේ නැහැ. දුක් විඳීමක් ලැබෙනවා. එතකොට අපි ඒ රූපෙට ආස කරයිද? ආස කරන්නේ අපි මේ රූපි දකින්නකටම ඔළුව ගස්ස ගන්නවා. අහක බලා ගන්නවා. ඒ මොකද හේතුව? ඒක අපි ඇස් දෙක ඉදිරියට පෙවුනොත් අපිට දුක් විඳීමක් ලැබෙනවා. එහෙනම් අපි ආසකලේ මොකේදද? සැපේට. අපි අපි වින්දනයේ ලබා දෙන්නේ යමකටද? ඒකට තමයි අපි ආසකලේ. එතකොට වින්දනයේ ලබා දෙන්නේ රූපේට නම් අපි රූපේට ආසා කරනවා. වින්දනය ලබා දෙන්නේ ශබ්දයෙන් නම් ඒ ශබ්දයට ආසා කරනවා. වින්දනය ලබා දෙන්නේ සුවඳකින් නම් ඒ සුවඳට ආසා කරනවා. වින්දනය ලබා දෙන්නේ යම් රසයකින් නම් ඒ රසයට අපි ආසා කරනවා. වින්දනය ලබා දෙන්නේ යම් ස්පර්ශයකින් නම් ඒ ස්පර්ශයට අපි ආසා කරනවා. මේ වින්දිනේ ලබා දෙන්නේ සිත සිතා සිටීමෙන් නම් අපි හිත හිතා ඉන්න ආසා කරනවා ඒ ආසාවත් එක්ක තමයි අපි අහුවෙන්නේ අර ග්‍රහණය වෙන්නේ කාමෙට ඒ ආසාව නිසානේ උපාදානය තියෙන්නේ මහන්සියෙන් තේරුම් ගන්න ඕනේ ආසාව නිසා උපාදානය ඇති වෙනවා ආසාව නිසායි දෘෂ්ටි තියෙන්නේ ඇයි ආසාවෙන් ඇති වෙන උපාදානය තුළ මොනවද? කාම උපාදාන, දෘෂ්ටි උපාදාන, සීලබ්බත, අත්වාද. මේ ඔක්කොම හටගන්නේ මිදින්න තියෙන ආසාව නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආසාව තමයි ඒ රූප, ශබ්ද, රූප දකින්න ආසයි, ශබ්ද අහන්න ආසයි, ගන්ධ සුවඳ ආග්‍රහණය කරන්න ආසයි. රස විඳින්න ආසයි. පහස ලබන්න ආසයි. මේව ගැන හිත හිතා ඉන්න ආසයි. දැන් කවුද මෙයා? තොණ්ඩුවට අහුවෙච්ච සතා. අමගිල්ලපු මාළුවා. ඊට පස්සේ ඒක පවත්තන්න අධිපති කෙනෙක් ලෝකේ ඉන්නවා. එයාගේ ගෝලයා. මෙයා ප්‍රමාද වෙනවා ඊට පස්සේ. ප්‍රමාද වූවා ගින්නේ දේ ළඟ ඉන්නවා. ජීවම තමයි අපි මේ සසරේ ආවේ. පින්වත්නි ඒක අපිට අඩු ගණනේ අපි මේ ලැබූ ජීවිතයේදී ගෞතම බුදුරජුන්ගේ ධර්මයේ තුලින් මෙවැනි දෙයක් අපිට මේ සිද්ධ වෙවි තියෙන්නේ කියලා අපිට මේකේ තියෙන සැලැස්ම මේකයි කියලාවත් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කළා කවුරු යහවි ආසාව ඇති වෙන්නේ ඇයි? උත්තර දෙන්න කිව්වා. විඳීම නිසා. ආන්න දැක්ක. ආසාව ඇති වෙන්නේ ඇයි? විඳීම නිසා. ආසාව ඇති විඳීම නිසා. ඒ කිව්වේ ඇහෙන් රූප බලන විඳීමක් ඇති වෙනවා. එතකොට තමයි ආසාව ඇති වෙන්නේ. කනින් ශබ්ද අහලා විඳීමක් ඇති වෙනවා. එතකොට ආසාව ඇති වෙනවා. හොඳ සිද්ධියක් තියෙනවා මට මතක හැටියට ඒක තියෙන්නේ බද්දක ගාමිනී සූත්‍රය වගේ. බද්දක ගාමිනී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ යනවා බද්දකගෙන් බද්දක ඔයා විවාහච්ච කියලා ඉස්සල්ලාම දැක්ක දවසේ නේද කියලා අහනවා. ඇති උනේ බැඳීම. ඇයි හේතුව? ඒ දැක්ක ගම මොකද ඇති උනේ? විඳීමක් ඇති වුණා. විධිමකතිගම් බැඳීම ඇති වුණා. එතකොට මේ ඔබට මතක ඇති හරි ලස්සන කතා තියෙන බුදුරජාන් වහන්සේගේ මේ දේශනා ඇතුලේ මිනිස්සු අර රැලි රැලි රැලි ගොඩාක් රැලි තියෙන බිම ගෑවෙන සායක් අන්දවල ජනපද කල්යාණිට පාරයිනි නටුනෝ දැන් ඉතින් නටුවනකට හරි ලස්සන සිද්ධියක් ඒක. සතර සතිපට්ඨාන යුක්තව භික්ෂුවක් පිළිසිගා වඩිනවා. එතකොට මිනිස්සු මොකද කළේ? ඔක්කොම වට වුණා අර රැලි ලෙඩි දාපු සාය ඇඳගෙන නටන ජනපද කල්යාණි බලන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේට ඇහුණ මේ සින්දු කියන සද්දේ. ඇහිලා ඔලු උස්සලා බැලුවා. බලනකොට දැක්කා ජනපද කල්යාණ නටනවා. සිහි උපන්න. මෙන්න ඇස හිර කරන්න තොණ්ඩුවක් අටවලා. කන හිර කරන්න තොණ්ඩුවක් අටවලා. බලන්න සිහිය නිසා බේරිච්ච හැටි ඒ තොණ්ඩුවට අර සියලු දෙනාම අහු වෙනවා. මෙන්න තොණ්ඩුව කටවල මාර්යා. එයාට කලකිරුණා. මෙහෙම නෙමේ සත්වයා අහු වෙන්නේ කියලා. ඒකෙන් ඈතර වෙන්න ඒකම හේතු වුණා. එතකොට බලන්න පින්වත්නි මේ විඳීම නිසා තමයි මේ විඳීම ලබන්න නෙමේ හැම එකම කරන්නේ. දැන් නැටුම් නටන්නේ ගීත ගයන්නේ නාටක රඟ දක්වන්නේ මේ සෑම දෙම කරන මක් නිසාද විඳීම වුමනාන ඒ විඳීමටයි මේ ලෝක මිනිස්සු ලෝක සත්‍ය ආසා කරන්නේ එතකොට ආහාවි කිව්වා මිනිස්සු මොකද්ද විඳීම හටගත්තේ ඇයි? මක් නිසාද? විදීම හටගත්තේ ඔව් මක් නිසාද කියලා ඇහුවොත් උත්තර දෙන්න කිව්වා. විදීම හටගත්තේ ස්පර්ශය නිසා. මේ ටික අපි තේරුම් ගත්තා නම් අපි සෑහෙන ගොඩක් තේරුම් ගත්ත වෙනවා. විදීම හටගත්තේ ස්පර්ශය නිසා. කුමක්ද මේ ස්පර්ශය කිව්වේ? ස්පර්ශය කියලා කිව්වේ විඳීම හට ගන්නකොට ඇහෙන් රූපයක් දැකලා විඳීම හට ගන්නකොට ඇහැකුයි රූපෙකුයි විඥානෙකුයි එකතු වෙලා කණින් වින්දනයක් ලබනකොට කණයි ශබ්දිකුයි විඥානිකුයි එකතු වෙලා නාසයෙන් වින්දනයක් ලබද්දී නාසයයි ගන්ධ සුවඳයි විඥානිකුයි එකතු වෙලා දිවෙන් රසයක් විඳින්දී දිවකුයි රසකුයි විඥානිකුයි එකතු වෙලා ශරීරයට පහසක් ලැබෙද්දී කයකුයි පහසකුයි විඥානයකුයි එකතු වෙලා මනසට අරමුණක් විඳිද්දී මනසකුයි අරමුණකුයි විඥානයකුයි එකතු වෙලා එකතු වෙලා තියෙන බීජය. විඥානය කියේ මොකද්ද? බීජය එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ ස්වභාවය මොකද්ද? ඔව්. තෙත් වෙලා නම් තියෙන්නේ. පස සරුණං බීජේ සරුණං කුණ නොවෙච්ච බීජයක් නම් ඒ බීජ ස්වභාවය මොකද්ද? රහතුන්ගේ බීජ පැලවෙන්නේ නැහැ. රහතන් වහන්සේලාට ස්පර්ශ ඇති වෙන්නේ නැද්ද? ස්පර්ශ ඇති වෙනවා. ඇහැයි රූපය විඥානය එකතු වෙනවා. ඊට පස්සේ ඒ ස්පර්ශින් සරහතන් වහන්සේලාට විඳීම හටගන්නේ නැද්ද? හට ගන්නවා. විඳීමෙන් ඉවරයි. තණ්හාව හටගන්නේ. ඇයි හේතුව? ඇහැ අතරලා කන මන නාසය දිවකය මනස මම මාගේ මගේ ආත්මය කියන හැඟීමක් නැහැ. ඒවා ඔහි තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒවා ඔහි තියෙනවා. තත්ත්වයේ රූපාණ තිත් චිත්‍රානි තියෙන තත්ත්වයේ තිත්තන්ති රූපාණි ලෝකේ. රූපය එහෙමම තියෙනවා. අතිත් ධීරා විනයන්ති ඡන්ද. නුවණැතිය ඒ කෙරෙහි තියෙන ආසාව නැති කරගන්න. සාමාන්‍යයෙන් අපි වගේ අයට ඒක නෙමෙයි සිදුවන්නේ ඒ ඇසින් බලන ක්ෂණයකින් මේක වේලාව කියන්න බෑ මෙච්චර වේලාවකින් මේ සිද්ධිය වෙන්නේ කියලා ඇයි වේපචිත්තිගේ බන්ධනීට වඩා සියුම් ඒ නිසා මේකට අපිට වේලාව කියන්න බෑ වේලාව අපිට ඕනක් නෑ අපිට මේක වැදගත් වෙන්නේ කොච්චර වේලාවක් යනවද කියන එක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ මොකද්ද මේක කොයි විදියටද වෙන්නේ කියන එකයි. අපිට වෙලාවේ කිසිම වැදගත්කමක් නැහැ. මේක කොයි විදියටද අපේ ජීවිතවල වෙන්නේ කියන එකයි අපිට වැදගත්. ඇයි ඒ වෙන විදිය තමයි අපි වෙනස් කරන්න ඕනේ. එතකොට ස්පර්ශය. එතකොට ආවි කියනවා. ස්පර්ශය ඇති උනේ ඇයි ඇහැයි රූපයි විඥානය එකතු උනේ ඇයි? කනයි ශබ්දයයි විඥානය එකතු උනේ ඇයි? නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු උනේ ඇයි? දිවයි රසයයි විඥානය එකතු උනේ ඇයි? කයයි පහසයි විඥානය එකතු උනේ ඇයි? මනසයි අරමුණයි විඥානය එකතු උනේ ඇයි කියලා ඇහුවොත් මෙන්න උත්තරේ කියනවා නාම රූපය දැන් ආයතන ගැන විස්තර කරන්නේ නැහැ මෙතන. මෙතන කියන්නේ මොකද්ද? නාම රූප ඒකතු උනේ ඇයි කියලා අහුවොත් ස්පර්ශය ඇති උනේ ඇයි කියලා අහුවොත් දෙන්න කියන උත්තරේ නාම රූප පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර මේ ඔක්කොම නිසා කියනවා මේක වෙන්නේ. නාම රූප නිසා කියන මේක වෙන්නේ. දැන් ඔබ දන්නේ නැති මේ හැම දාම් කරුණතල් පැටලුණා නේ ඉස්සර අපි අහලා තිබුණේ කොහොමද නාම රූපවම නෙමෙයිනේ. කාය රූපයයි සිත නාමයයි කියවා. දැන් බලන්න බුදු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තියෙන්නේ කොහොමද? රූපය කියන්නේ සතර මා ධාතු සහ එයින් හටගත් දේ. නාම කිව්වේ විඳීම, හඳුනා ගැනීම, චේතනා, ස්පර්ශය. මානසිකාර චේතනා කිව්වේ කුඹුර. කුඹුරට ඇති දේවල් නේ. කර්මය. මේවයි මේවයින් තමයි මේ ස්පර්ශය පවතින්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අහන් බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද හඳුරන්නේ ආනන්දේ එතකොට අහවි මොකක්ද අහන්නේ නාම රූප හටගatti ඇයි නාම රූප හටගatti ඇයි කියලා අසාවි උත්තරේ දෙන්න කිව්වා නාම රූප හටගatti විඥාණය නිසා මොකක් මක් නිසාද නාම රූප හටගatti විඥාණය නිසා ආන් කිම්පච්චයා රූපන්ති තිචේ වදෙය්‍ය. කවුරු හරි ඇහුවොත් කුමක් ප්‍රත්‍යෙන්ද මේ කිම්පච්චා නාම රූපන්ති. කුමක් ප්‍රත්‍යෙන්ද මේ නාම රූප හටගත්තේ? විඥාන පච්චයා නාම රූපන්ති චස්ස වචනීයං. එයාට කියන්න ඕනේ මෙහෙමයි කියනවා. කොහොමද? විඥාණය නිසයි නාම රූප හටගත්තේ කියලා. එතකොට බලන්න මේ මේ විඥානයේ ක්‍රියාකාරීත්වය නාම රූප තුල නැද්ද? විඥානයේ ක්‍රියාකාරීත්වය ස්පර්ශයේ නැද්ද? විඥානයේ ක්‍රියාකාරීත්වය විඳීමේ නැද්ද? විඥානයේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමේ නැද්ද? විඥානයේ ක්‍රියාකාරීත්වය තෘෂ්ණාවට නැද්ද? විඥානයේ ක්‍රියාකාරීත්වය උපාදානයට නැද්ද? විඥානයේ ක්‍රියාකාරීත්වය භවයට නැද්ද? විඥානයේ ක්‍රියාකාරීත්වය උපතකට නැද්ද? මේ විඥානයත් එක්ක බද්ධ විලා තමයි මේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ. විඥානය කියනවා. ද්වයම් පටිච්ච භික්කවේ විඥානස්ස සම්භවෝ හෝති. කතමේ ද්වේ චක්කුංචේව රූපාත. මේක තියෙන්නේ ဒုတိ ද්වය සූත්‍රය. කොහොමද තියෙන්නේ මහණෙනි දෙකක් හේතු කරගෙනයි විඥානයාගේ සම්භවය වෙන්නේ සම්භවය කියන්නේ හට ගැනීම හට ගැනීම සිද්ධ වෙන්නේ දෙකක් හේතු කරගෙනයි චක්කුංචිව රූපාච ඇහක් ඇහකුත් රූපත් මේක හරි ලස්සන දෙන ඉතිකෝ ඉති ඉතිකෝ ද්වේ චලංචේ වයංචේව මේ ඒ වගේම මේ දෙක චලනය වෙන්නේද වෙයි. වෙනසින්නේද වෙයි. ඇසත් රූපත් වෙනසී යන දේවල් කියලා. ඉතින් මේ වෙනසී නැසී යන දේවල් දෙකකින් තියෙන මේ විඥානේ හටගන්න. එතකොට චක්කු විඥානය ගැන මේ කියන්නේ. වෙදුර බුදුරජාන් වහන්සේ නේ එහෙනම් මේ විඥානේ නිත්‍ය එකක් වේවිද? නෑ කියනවා. මේ විඥානේ නිත්‍ය එකක් නෙමෙයි කියනවා. අනිත්‍යමයි කියනවා. මේ දෙක එකතු වුණාම ඇති වෙනවා විඥානේ. ඒ දෙක වෙනස් වුණාම විඥානේ වෙනස් වෙලා යනවා. එතකොට අපි විඥාණයට බොහෝ අය විඥානයේ යථා ස්වභාවය දැක්කේ නැහැ. ඔබ දන්නවා බුද්ධ කාලේ හිටියා භික්ෂුවක් මීටර නොමග ගියේ. ඒ භික්ෂුවගේ නම මොකද්ද? සාති. සාති කියන භික්ෂුව කිව්වා මේ විඥාණය තමයි භවයෙන් භවයට යන්නේ මේ වෙනස් නොවන එක විඥානයක් කිව්ව මේ භවෙන් භවයට යන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලා කිව්වා හා හා සාති ওই කතාව කියන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාළ විඥාණය හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා එකක් හේතු නැතිවීමෙන් නැති වී යන එකක්. ඒතර යකෝ නෑ නෑ නෑ. විඥාණය එහෙම එකක් නෙවෙයි කිව්වා. යන්නේ එකක්මයි කිව්වා. එතකොට බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සෙත් කිව්වනේ ඒක මෙයා. අහුවනේ මේ ඔහේ හැබැයි මේ කතාව කියන්නේ මෙහෙම කියලා. ඇත්ත ඒක. එහෙම කියනවා කිව්වා. ඊට පස්සේ අහුවා ඒ සලකන්නේ මොන විඥානද කියලා අහුවා. ඒ විඥානේ තමයි කෝ සැප දුක් විඳින්නේ. දැන් බලන්න එතකොට අපිට තේරෙන මේ විඥානේ පටිච්ච සමුප්පාදේ තේරුම් නොගැනීමමයි මේ දෘෂ්ටිවලට හේතුව. බුදුරජාණන් වහන්සේම හිස්මිනියෝ මම කාටද මේ වගේ ධර්මයක් දේශනා කළා තියෙන්නේ? මම දේශනා කළා තියෙන්නේ මේ විඥානේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් කියලා නේද? මේක අනිත් එකක් කියලා නේද කියලා ඒවා. ඒකට අර විදිහට යා හේතු උනේ මොකද එහෙම හිතන්න. පටිච්චසමුපාදය තුලින් බව පැවැත්ම බලපු නැති නිසා. අයි පටිච්චසමුපාදය තුල හැමතිස්සෙම හේතුවක් සකස් වුණොත් ඵලේ සකස් වෙනවා. ඒ හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා. මේ කෝණයෙන් බැලුවේ නැහැ. එයා හිතුවා ආ සංසාරේ කෙලවර නැති ආ කෙලවරක සසරක මේ දිගින් දිගට දිගින් දිගට අපි මේ ආවේ. කොහොමද මේ ආවේ? ඊට පස්සේ හිතුවා මේ ඇවිල්ලා තියෙන එහෙනම් අපි මේ විඥානයක පැවැත්ම නිසා ආන්න අයෝනිසෝ මනසිකාරය ඊතුනා. අපි මේ කෙලවරක් නැති සසරේ දිගින් දිගට ආවි විඥානයක් පැවතිච්ච නිසා නොවේ. එහෙනම් පටිච්ච සමුප්පාදය පැවතිච්ච නිසා. ඊට පස්සේ විඥානයේ ඇති උනේ ඇයි? කියලා අහනකොට දැන් ඇහි හට ගන්නවා විඥානේ කනේ හට ගන්නවා විඥානේ නාසය හට ගන්නවා විඥානේ දිවේ හට ගන්න ඇඟ පුරාම විඥානේ හට ගන්නවානේ ඇඟි හට ගන්නවා විඥානය. මනසෙ හට ගන්නවා විඥානය. එතකොට මේ විඥානය හටගත්තේ ඇයි කියලා ඇහුවොත් දෙන්න කිව්වා උත්තරේ සංකා නෙමෙයි. නාම රූප නාම රූප නිසා එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ විස්තර කරන මෙහෙම ඉතිකෝ ආනන්ද නාම රූප පත්‍ය විඥාන ආනන්ද ওই විදිහට නාම රූප නිසා විඥානය විඥාන පත්‍ය නාම රූපං විඥානය නිසා නාම රූප නාම රූප පත්‍ය පස්සු නාම රූප නිසා ස්පර්ශය දැන් ඔන්න ඔය බලන්න ඒක ආපහු මතක තියාගන්න බලන්න නාම රූප නිසා විඥානය විඥාන නිසා නාම රූප නාම රූප නිසා ස්පර්ශය නාම රූප නිසා විඥාණය විඥාණය නිසා නාම රූප නාම රූප නිසා ස්පර්ශය ස්පර්ශය නිසා විඳීම විඳීම නිසා ආශාව තණ්හාව තණ්හාව නිසා උපාදාන උපාදාන නිසා භවය භවය නිසා ඉපදීම ඉපදීම නිසා ජරා මරණ ශෝක ශෝක හරි ලස්සනට විස්තර කරන බුදුරජාන් වහන්සේ. සෝකෝ සෝචන සෝචිතත්තං සෝක කරනවා. සෝක කිරීම සෝක වෙවි ඉන්නවා. අන්තෝ සෝකෝ හිත ඇතුලේ සෝකේ අන්තෝ පරිසෝකෝ හිත ඇතුලේ සෝකී තියෙන ඇවිලි ඇවිලි පරිදේව පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදී පරිදි වූ කියන්නේ වැළපෙනවා. ආදීවන නංගුත් කිය කියා වැළපෙනවා. පරිදීවන විශේෂයෙන් කිය කියා වැළපෙනවා. මේක මේ මිනිස්යන්ගේ මිනිස්යන් තුළ මේක සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ ඒක අපිට හිතන්න බෑ ඒක වෙන විදිය. ඉපදීම නිසා ඒක. ඒ කියන්නේ ඉපදීම නිසා මිනිස්යාගේ ජීවිතයේ තියෙන වැළපීම හිතන්න බෑ. සමහර අයගේ හිතේ ඇතිවෙන වැළපීම මන්ද මට නම් උහුලන්න බෑ. හරි අමාරු. මං අයින් වෙනවා. අහන්න අමාරු ඒවා. ඔබට අහන්න පුළුවන් දේවා. සමහර ඒවා අහන්න බෑ. වැළපෙන විදිය ඇඬෙනවා අපිට. වෙන්නේ නැද්ද එහෙම? ඒ කියන්නේ මිනිසුන්ගේ හිතේ ඇතිවෙන වැළපිලි හරි සංවේගයි. ඔබට මතක ඇති මට මේ අර සුමතිපාල ජෝතිපාල දෙන්න ඇඳලා තියෙන පටාචාර කතාව බැලුවද? ඒ පටාචාර ජීවිතේ මූණ දීපු විදිය ගැන බොහොම ලස්සනයි කියලා තියෙන විදිය. හරියට තේරෙනවා ඒක. එයාගේ හැඟීම්. ඒකට තමයි මට හිතුනේ මෙයා මේ සමහර විට ওই සිද්ධි වෙනකට අවුරුදු 21ක වගේ ළමෙක්. අම්මා කෙනෙක් අවුරුදු 21ක වගේ. 20ක 21ක වැඩිමුණත් 20ක් 20ක්. අර ඔක්කොම උගුලගෙන. ඒ ඒ හරීම වීරියක් නේ. හිතන්න බෑ වීරිය. දැන් බලන්න මේ පවුලෙන් එයා විතරනේ ගැලවුනේ. ස්වාමියා ගැලවුණාද? නෑ මැරිලා සසර යනවා. තාමත් යනවා ඇති. බිරිඳ ගැලවුණා. දත් පුතාලා දෙන්න ගැලවුණාද? නෑ. අම්මා ගැලවුණාද? තාත්තා ගැලවුණාද? සහෝදරය ගැලවුණාද? දාසිය ගැලවුණාද? කවුරුත් නෑ. එයාට එයා නිකන් නිවන් අවබෝධ කරන්න මේ ඉපදිච්ච චරිතයක්. එයාගේ ජීවිතයේ මෝණ දීපු විදිය බලද්දී එයා ඒ චිත්ත ධෛර්යයෙන් මෝණ දීපු හැටි අවසාන මොහොතේ තමයි යාට උහුල ගන්න බැරුව ගියේ වෙන කෙනෙක් නම් එහෙමම පපු පෙල්ලේ මැරෙනවා බලන්න යා එහෙමත් නොවේ ජීවිතේ මෝණ දුන්න හැටි මුන්නතරන් වැළපෙන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පටාචාරා මේ ආපු ගමනේ මේ මෙතන විතරක් අඬපු ඇඬිල්ලක් නෙවෙයි කිව්වා කෙනෙක් සසරේ අඬන ඇඬිලි හඬන හැඬිලි වලින් ගලන කඳුළු මට මතකයි මම පොඩි කාලේ මේ ඔය එක මේ හරක් පැටියේ ඉපදිලා ඒ පරක් පැටියේ ඉපදිලා ඉඳෙද්දී ඒ අම්මව මරණ එකන් ගිහිලා අපේ ආන්දරණ මහත්තයගේ ගෙවල් ළඟ දැන් මේ පැටියා වැළපෙනවා. දැන් අල්ලපු ගෙදර මිනිස්සයා තමයි මහත්තයා. දැන් එයාට මේ පැටියාගේ වැළපිල්ල අහගෙන ඉන්න බෑ. හොයාගෙන ගියා. දැන් බලන්න එක්කෙනෙකුගේ කරුණාන සමය බේරිච්ච හැටි. හොයාගෙන ගියා. හොයාගෙන යනකොට අම්මා වැළපෙනවා. අම්මා හම්බ වුණා. අම්මා හම්බ වෙලා ඊට පස්සේ සල්ලි දීලා අම්මාව බේරගෙන මේ පැටියට ගෙනත් දුන්නා. මේ නමුත් ඒ ජාති ජරා මරණ වලින් ඒගොල්ලෝ නිදහස්ද? නෑ. සමහර විට මේ ජීවිතේ ඉරනම ඊළඟ ජීවිතේට හම්බ වෙනවා ආයෙත්. ඒක එහෙමයි යන්නේ. ඒ නිසා මේ එකපාරට අපි සතෙක්ව බේරගත්ත කියලා සතා ජරා මරණ වලින් නිදහස් වුණේ නෑ. නමුත් ඒව නිෂ්කාරණේ මරණ දෙන්න හොඳ නෑ. අපි ආරක්ෂා කරන්න ඕනේ. එතකොට බලන්න මේ පරිදේව, සූක පරිදේව, වැළපීම, පරිදීවිත අන්තු සූකෝ අන්ත යාදීවන පරිදීවන ආදීවිතත්තම් පරිදීවිතත්තම් නංගුත් කිය කියා වැළපෙනවා මේ වැළපිල්ලෙන් තොරව සිහිනුවණෙන් ඉන්න පුළුවන් එක්කෙනා තමයි ඒට නොලැබෙන වැළපින්න නැතුව ඉන්නේ ඊළඟට දුක් දුක් කිව්වේ කායික දුක් කායිකං දුක්ඛං කායිත කායිකං අසාතං වේදිතං ඉවස ගන්න බැරි කායික දුක් විඳින්න වෙනවා කියනවා. ඉපදීම නිසා. දෝමනස්සං චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං වේදේත. චෛතසිකව මානසික විඳින්නා වූ දුක්. දැන් කායික දුක් ඇති වෙන එකට කෙනෙකුට හිතෙනවා මේ කායික දුක් මට උලන්න අමාරුයි මානසික දුක් උලන්න පුළුවන් කියලා. මානසික දුක් ඇති වෙන එකට කෙනෙකුට හිතෙනවා කායික දුක් මට උහුලන්න පුළුවනි මේ මානසික දුක් තමයි උහුලන්න අමාරු කියලා. නමුත් අපිට ඕනම දුකක් එක වගේම පීඩාකාරී. කියන ඔන්න ඔය විදිහටයි කියනවා මේ දුක හැදෙන්නේ. මේ දුක හැදෙන්නේ මේ පටිච්ච සමුප්පාදේ පෙන්නන ආකාරයට කියනවා. පින්වත්නි අපිට මේ ජීවිතය අපි මහන්සි වෙලා මේ පටිච්ච සමුප්පාදයේ තේරුම් ගත්තොත් මේ පටිච්ච සමුප්පාද ධර්මයන් තේරුම් ගන්න මහන්සි ගත්තොත් මේක අවබෝධ කරගන්න මහන්සි ගත්තොත් ඒ මහන්සි නවතින්නේ ආර්ය ස්ථාගික මාර්ගයට වැටිලා. ඒ කියන්නේ සෝවාන් වෙලයි නවතින්නේ. ආර්ය ස්ථාගික මාර්ගයට වැටි ආර්ය ස්ථාගික මාර්ගයට වැටිලා යා නවතින්නේ එයා නියමාකාරයෙන් පටිච්ච සමුප්පාදේ අවබෝධ කරගත්තා නම් අපිට ආය ආය ඉපදිච්ච ගමන සසරේ ගමන අපිට ඉතර වෙන්න පුළුවනි. එතකොට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ විස්තර කරනවා ජාතිපච්චා ජරා මරණ විස්තර කරනවා. ආනන්දේ මෙන්න මෙහෙම තේරුම් ගන්නේ කියනවා ඉපදීම නිසා මේ ජරා මරණ වලට මුහුණ දෙන්න සිද්ධ වීම. ආනන්දය කියනවා ආනන්දය මොන්නම ආයුරකින්වත් මොන්නම ක්‍රමයකින්වත් ඉපදීමක් නැත්තම් තවදුරටත් විස්තර කරනවා දෙවිවරුන් අතර දෙවියෙක් වෙන්නෙත් නැත්තම් ගාන්ධර්වයන් අතර ගාන්ධර්වෙක් වෙන්නෙත් නැත්තම් යක්ෂයන් අතර යකෙක් වෙන්නෙත් නැත්තම් භූතයන් අතර භූතෙක් වෙන්නෙත් නැත්තම් මිනිසෙන් අතර මිනිසෙක් කෙනෙක් නැත්තම් සිව්පාවන් අතර සිව්පාවෙක් වෙන්නෙත් නැත්තම් පක්ෂීන් අතර පක්ෂීක් වෙන්නෙත් නැත්තම් සර්පෙන් අතර සර්පෙක් වෙන්නෙත් නැත්තම් තවත් ආනන්ද ලෝකයේ සත්වයන් ඉන්නවද ඒ ඒ සත්ව ලෝක අතර මෙයා සතෙක් වෙන්නේ නැත්තම් සියලු ආකාරයෙන්ම එයා ඉපදීමෙන් නිදහස් වෙලා නම් ඉපදීම යාට නිරුද්ධ වෙලා නම් ජරා මරණ කියලා දෙයක් ආයෙ මොන ගෙහිද කියලා අහනවා මොන ගෙහිද බලන්න හරි පුදුම විස්තරයක් ඒක හරි ලස්සනයි මේ බුදු කෙනෙකුගේ භාෂා රටාව බුදු කෙනෙක් මේ මිනිස්යාට යමක් තේරුම් කරලා දෙන්න ඒ වචන පාවිච්චි කරන ආකාරය හරිම අසිරිමත් ආනන්ද හඳු උත්තර දෙනවා ස්වාමීනි නෑ කියලා. එහෙනම් ජරා මරණ දැන් බලන්න අපි අපි මලාට පස්සේ අපි දෙවියන් අතරෙත් නැත්තම් අපි දෙවි කෙනෙක් වෙලක් නැත්තම් බඹෙක් වෙලක් නැත්තම් පෙරේතෙක් වෙලක් නැත්තම් නිරිසතෙක් වෙලක් නැත්තම් මිනිස්සෙක් වෙලක් නැත්තම් යකෙක් වෙලක් නැත්තම් භූතෙක් වෙලක් නැත්තම් සිව්පාවෙක් වෙලක් නැත්තම් පක්ෂියෙක් වෙලක් නැත්තම් සර්පෙක් විලක් නැත්තම් අපි නිදහස්. මොකෙන්ද නිදහස් වෙලා තියෙන්නේ? ජරා මරණ සූක වැළපීම් දුක් දුම්නස් වලින් නිදහස්. දැන් නිදහස් නැත්තේ මොකද? අපි වෙන නිසා. දැන් මේ ජීවිතේ මිනිසුන් අතර මිනිසෙ ඊළඟ ජීවිතේ කවුරුන් අතර කවුරු වේවිදයි දන්නේ භවයයි. භවෙන එක කරලා දෙන්නේ නේ. ඒ නිසා කියනවා ඒ නිසා ආනන්ද අපිට මේ බුදු කෙනෙක් කෙරේ බුදු කෙනෙකුගේ බුදු කෙනෙකුගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න හොඳම ප්‍රකාශයක් තියෙනවා. තස්මාති ආනන්ද එනිසා ආනන්දේනි. ඒසේව හේතු ඌකමයි හේතුව. ඒතන් නිදානං ඌකමයි නිදානං නිදාණය කියේ මූලික කාරණේ. ඒසව ඒස සමුදය ඕකමයි ඔකේ හටගැනිල්ල. ඒස පච්චය ඕකමයි උපකාරක දෙයි. ජරා මරණස්ස ජරා මරණයට යදිදන් ජාති ඒ කියන්නේ ඉපදීම. බලන්න පුදුම ලස්සනයි. එතකොට අපිට මේ කිරී ශ්‍රද්ධාව තිබ්බොත් එහෙනම් අපිට මේ ප්‍රශ්න ඇති වෙනකට ජීවිතේ අපි එවනම් මේකට පටලව ගන්න ඕනේ කොහේවත් කාගේවත් සිත්වල මැවෙන රවි චන්ද්‍ර කුජ බුධ ශුක්‍ර සනි කේතු රාහු ආදී පටලව ගන්න ඕනේ නෑ මේකේ බුද්ධ දේශනාවේ තියෙන මොකද්ද ඒසේව හේතු මේමයි හේතුව ඒතන් නිදානම් මේකමයි මූලික කාරණේ ඒස සමුදයෝ මේකමයි හට ගැනීම ඒසපච්චයෝ මේකමයි ප්‍රත්‍යය උපකාරක දෙය. ජරා මරණයට ජාතිදන් ජාති ඉපදීම. ඊට පස්සේ එතකොට ඉපදීම ඇටියට හරි ලස්සනයි මේක විස්තරේ නේ දැක්කනේ. මෙහෙම නැත්ත. එතකොට බවපච්චය ජාති ඊළඟට ආනන්දය මේ බුදුරජාන් වහන්සේ වදාලා දැන් ඔන්න කාරණයක් ප්‍රකාශ කළා. භවය හේතු කරගෙනයි භවය නිසායි. එතකොට දැන් බලන්න දෙවියන් අතරේ දෙවියෙක් වෙන්නේ. ඊළඟට ඔගොල්ලෝ කියන්න බලන්න ඇහුවනේ දැන්. බබුන් අතරේ බබෙක් වෙන්නේ. යකුන් අතරේ යකෙක් වෙන්නේ. යකිනියන් අතරේ යකින්නියක් වෙන්නේ. පෙරේතයින් අතරේ පෙරේතෙක් වෙන්නේ. සතුන් අතරේ සතෙක් වෙන්නේ. මිනිසුන් අතරේ මිනිසෙක් වෙන්නේ තව ලෝකයේ සතුන් ඇද්ද ඔවුන් අතරේ සතෙක් වෙන්නේ වෙන්නේ මක් නිසාද නෑ නෑ නෑ දැන් මං කිව්වේ පටලුණා ජරා මරණ වලට හේතු ඉපදීමයි මං ඇහුවේ ඉපදින්නේ සතුන් අතර සතෙක් වෙන්නේ මක් නිසාද දැන් අරකට කියන්න ඕනේ මෙහෙමයි ජරා මරණ සත්‍යයන්ට ඇතිවන්නේ ආන්න දෙවියන් අතරේ දෙවියෙක් වීමෙන් මිනිසුන් අතරේ මිනිසෙක් වීමෙන් දැන් මං ඇහුවේ මොකද්ද සතුන් අතරේ සතෙක් වෙන්නේ මක් නිසාද බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ භවය නිසා උපදිනවා කියලා යම් කාරණාවක් වද මේ විදිහට තේරුම් ගන්න කිව්වා ආනන්දේ භවෝච්චහි ආනන්ද නාභවිස ආනන්දේ මේ භවය කියලා එකක් නැත්තම් ඒ කිව්වේ විපාක පිණිස කාම කාම භව විපාක පිණිස කර්ම හැදිල්ලක් කර්ම සකස් වීමක් නැත්තම් රූප භවයේ විපාක පිණිස කර්මයේ සකස් වීමක් නැත්තම් අරූප භවයේ විපාක පිණිස කර්ම සකස් වීමක් නැත්තම් කොයියම් ආකාරයකින්වත් භවයක් නැත්තම් දෙවියන් අතරේ දෙවියෝ වීමක් තියනවාද? බඹුන් අතරේ බඹු වීමක් තියනවාද? යකුන් අතරේ යකු වීමක් තියනවාද? සතුන් අතරේ සතෙකු වීමක් තියනවාද? කොච්චර පැහැදිලිද බලන්න. සියලුම ආකාරයෙන් නැත්තම් කාම භවයක් නැත්තම් රූප භවයක් නැත්තම් අර සියලුම ආකාරයකින් භවයක් නැත්තම් භව නිරුද්ධ වෙලා නම් ඉපදීම තිබේද භව නිරුද්ධ වෙලා නම් ඉපදීමක් තිබේද නොහේතම් බන්තේ ස්වාමීනි මේ බඳු දෙයක් නැත එහෙනම් අපි හරියට පැහැදිලා පහදවා ගන්න ඕනේ අපේ සිත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන මොකක්ද ලෝකේ ඉපදුනා නම් සතෙක් ඉපදිලා තියෙන්නේ භවය නිසා. කුමක් නිසාද ඉපදිලා තියෙන්නේ? භවය නිසා. එතනට මතක තියාගන්න ඉදිරි කොටස විවේකයෙන් පස්සේ.